ඔව්. මට විනාඩි 5කින් කතා කරන්න කියපින් දෙකක් යාරනවා. හොඳයි හොඳයි හොඳයි. මේ අර මේ මොකද අර වෙලාවේ තව මොන හරි අහන්න දෙයක් තිබුණාද? ආරණ වහන්ස ඔබ වහන්සේගේ දේශනාවල මට අහන්න ලැබුණා එක තැනක් තිබුණා මොහොතක තුල උපත මරණය තියෙනවා ඒ කියන්නේ ක්ෂණයක ඒ ක්ෂණය තුල උපත මරණය දැක්කනම් ඇත්තටම මේ ඒ කියන්නේ උත්පා ඒ කියන්නේ එතනින් අපි සසර සසරෙන් මිදෙනවා කියලා. එන්න ඒක පිළිබඳව පොඩ්ඩක් දැනගන්න පුළුවන් නරනවා. මොකද ඒ අර දැන් මෙතන ඇත්තටම මේ තුන් කාලෙම බොරුවක් වෙනවනේ. අතීතය ගැන මේ මොහොතේනේ. අනාගතය ගැන මේ මොහොතේනේ. හැබැයි මේ මොහොතේ දැන් ධිට්ඨිය දකින හිත ධිට්ඨිය කියලා දෙයක්වත් නැහැනේ. එහෙම නේද? එතකොට දැන් මේ මොහොතේ ඇත්තක් නෙවෙයි වර්තමානයක් නැහැනේ. එහෙමයි. ඒ පරණ සංඥා වලින් තමයි අපි වර්තමානය හදාගන්නේ. එතකොට අතීතයත් දැන් බොරුවක්. අතීතයත් බොරුවක්. වර්තමාන සිතුවිල්ලක් විතරයි. අතීතයට අපිට යන්න බෑනේ. බෑ. අතීතං නාත්ව ගම්මීය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම තතතර විපස්සති කියන එකනේ මේ කියන්නේ. ඒ කියන්නේ අතීතේ ගිහිලා ඉවරයි. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. හැබැයි වර්තමාන මේ සිත ගැන කතා කරන්නේ අතීත සිතුවිලි ගිහිලා ඉවරයි. අනාගත සිතුවිලි තාම ඇවිල්ලා නැහැ. හැබැයි මේ මොහොතේ හටගන්න වර්තමාන සිතත් මේ මොහොතේට ඒ සිතත් ඇත්තක් නෙමෙයි. මේ මොහොතේ හටගන්න සිතත් ශබ්ද වර්ණ කියලා දැක්කොත් එයාට තේරෙනවා එහෙම දෙයක් නැති බව. සිත කියන්නේ දෙයක් නේ පෙන්වන්නේ දැන් බිත්තිය. බිත්තිය කියලා දෙයක් නැහැනේ. දෙයක් නැහැ. ඒක ශබ්දය වර්ණයයි. ඔව්. එතකොට මේ මොහොතේ ඇත්තක් නැහැනේ කොහෙවත්. නැහැ මේ මොහොතේ ඇත්තක් නැහැ. කාලේ බොරුවක් වෙනවනේ. ඔව්. එතකොට හටගන්න හටගන්න සිත විඥාන මායාවේ සත්‍ය දකින්නවනේ. එහෙමයි. එහෙම දෙයක් නැති බව එතකොට නිමිති නෑනේ. පොත මේසේ ඇඳ කියලා නිමිති නිමිති ප්‍රකට වෙන්නේ නෑනේ. නිමිති බලගන් වෙන්නේ ඒ බාහිර ඇත්ත වෙලා දුක් විඳින්නේ නෑනේ. එතකොට මේ නිමිති අනිමිත්ත බවටපත් වෙනවනේ. දැන් මේස කියන්නේ නිමිත්තක්. පුටුව කියන්නේ නිමිත්තක්. එතකොට දැන් නිමිත්ත ඇත්ත දකින්නකොට ශබ්ද වර්ණ කියලා අනිමිත්ත බවටපත් වෙනවා. නිමිති බලගන්නේ නැහැ ප්‍රකට වෙන්නේ නැහැ එහෙමයි රැවටෙන්නේ නැහැ එතකොට අනිමිත්තයි ශුන්්‍යතයි අයි එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ කොහෙවත් හිතෙත් එහෙම දෙයක් නැහැ බාහිරත් එහෙම දෙයක් නැහැ පොත කියලා දෙයක් එළියේ තියනවාද මහ භූත අපිට පේන්නේ නැහැ එතකොට පොත කියලා දෙයක් එළියේ නැහැනේ අපි හිතන එකන්නේ ශබ්ද වර්ණ කියන්නේ සංකාරයන්නේ ඒක සිතුවිල්ලක් එහෙම එකක් බාහිර නැහැනේ පොත කියලා දෙයක් බාහිර නැහැනේ අඹගා කියන්නේ නැහැනේ අඹගා කියලා ඔව් අපිනේ කියන්නේ එහෙනම් ඒක මේ සිතේ කතාවක් මිස එළියේ කතාවක් නෙමෙයි. නෙමෙයි. එහෙනම් අපිට එළියෙත් එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. සිතේත් අඹගස් නැහැ. සිතුවිලි වල අඹගස් භෞතික මුකුත් තියෙන්න බෑ දන්නේ නැහැ. ශබ්ද වර්ණය කරන්නේ. එතකොට අන්න බාහිරත් මිදිලා අධ්‍යත්ත බහිද්දා කියන අන්ත දෙකෙම මිදෙනවා. එතකොට මේ මොහොතේ හටගන්න සිත, බිත්තිය දකින සිත ඇත්තක් වෙන්නේ එතකොට ඒක නිමිත්ත අනිමිත්ත වෙනවා. බිත්තිය කියලා දෙයක් නැති බව දකිනවා. මේ එන සිත එතනම බලයක් එන්නේ ඒ කියන්නේ වටිනාකමක් ඇති වෙන්නේ සිතට. චන්දරාගයක් එන්නේ සාමාන්‍ය විදිහට පේනවා, බිත්තිය පේනවා. නමුත් බිත්තිය කියලා අපි දුක් විඳින්න යන්නේ දරුවා කියලා දුක් විඳින්න යන්නේ සල්ලි කියලා දුක් විඳින්න යන්නේ මණිකක් දැක්කා කියලා කම්පණය වෙන්නේ අත්තරන් කියලා කම්පණය වෙන්නේ අයි ඒවා ඔක්කොම ශබ්ද වර්ණනේ මේ චිත්තයක් නේ අසුරු කරන්නේ එහෙමයි බාහිර නෑනේ එහෙම දැන් අපි කියනකොටම වටිනාකමකුත් එනවනේ අපිට. ආ මේ රක්කා. ආ මේ රිදි. ආ මේ මැණික්. දැන් මේ සත්‍යයක් වර්ණ එකක් නේ මේක ඇවිල්ලා එහෙම දෙයක් නැහැ නේ කොහෙවත්. දැන් චිත්‍රයක අඳිනවා අපි මැණිකක්. චිත්‍රේ මැණිකේ වටිනාකමක් තියෙනවද? චිත්‍රයනේ තියෙන්නේ. නැහැ. අපේ චිත්‍රේ මැණිකක් නැහැ කියන්න පුළුවන්. කියන්න බෑ. ඉතින් ඒ වගේ තමයි ඇත්ත ඇත්ත ලෝකේ. දැන් වටිනාකමන්නේ අපි මේ ඇසුරු කරලා තියෙන අන්තිමට මේ කම්පනයක් නෙන්නේ. කම්පනයක් අපාවිච්චි කරනවා. දැන් කම්පනයක් නැහැ. අන්න අකෝප චේතෝ විමුක්තිය. හැම දෙයකටම කම්පණය වෙන්නේ නැහැ. අපි ඕකට සිතුවිල්ලකට කම්පණය වෙයි. එළියේ තියෙන දවස්න දේවල්. මේක ටිකක් කල්පනා කරන්න ඕනේ. එහෙමයි ආ. ඒක කියව ගමන් තේරෙන්නේ නැහැ. හැබැයි ටිකක් මෙනෙහි කරනකොට තමයි තේරෙන්නේ. ඇත්තටම වටිනාකමක් කොහෙන්ද එන්නේ? වටිනාකමක් නැහැ. අයියේ නම් අපි මෙච්චර වටිනාකමක්. අයි මේ අපි දුක් ඔන්න ඕක මෙනෙහි වෙනකොට මෙනෙහි වෙනකොට තමයි අන්න අනුසෝතේ ගැලවිලා යනවා. අන්න එතකොට තමයි මෙතන දෙයක් නැති බව දකි. දැන් බලන්න දැන් ඕක දැක්කොත් එතනමනේ මම ඉන්නේ. ඒක එහෙම දෙයක් නැත්තම් මමත් නැහැනේ. ඒක දකින්න කෙනෙක් දකින්න එකමනේ මම කියන්නේ. පොත පොතමනේ මම කියන්නේ. ඔව්. එහෙනම් පොත නැත්තම් මමත් නැහැනේ. අන්න ඒ තම මම ඒසව මාසිය මේසවත් මම මගේ මගේ ආත්මය කියේ දෙයක් තියෙන ඉඳයි. අපි දෙයක් නැත්තම් ඒක දකින මමත් නැහැ. නේතම් මම නේතෝ අමස්මි නමේසෝ අත්තා. මම මගේ මගේ ආත්මය කියලා දෙයක් හම්බ වෙන්නේ ආත්ම කතාවක් නැහැ. මම කියලා කෙනෙකුත් දැන් නැහැ. තව ටිකක් හොඳින් නුවණින් විමසන්න. තව ටිකක් හොඳින් මෙනෙහි කරන්න. ටිකක් ගැඹුරුයි මේ කියන එක. නේ මෙච්චර කාලයක් හිතලා නැහැ. ඒකයි මේ එකපාරටම නිකන් කරන්ට් එක වැදුනා වගේ මෙහෙම ඇහෙනකොට ඒක හිතා ගන්න බැරි වෙනවා. නේ එහෙමයි ආරණස් මට ඔබ වහන්සේ කියන ඔය ධර්මදේශනාවල දේශනාවල අහන්න ලැබුණා අපි පොතක් දකිනකොට අපි ඒ පොත බවට පත් වෙනවා ඒ කියන්නේ අපි කියන්නේ මම පොත බවට පත් වෙනවා ඒ කියන්නේ ඒ දකින්නෙක් මිසක් ඒ කියන්නේ දකින්න කෙනෙකුත් නැහැ අතරම දැකපු දෙයක්වත් නැහැ එතන හේතු නිසා හටගත්ත දෙයක් කියලා වහන්සේ කියන දේ ඔව් සංඛාර කවදාවත් බාහිරින් හම්බ වෙන්නේ නැහැ සංඛාර කියන්නේ චිත්තය ඒ කියන්නේ ශබ්ද වර්ණ ශබ්ද වර්ණ කවදාවත් බාහිරින් හම්බ වෙන්නේ නැහැ ඒක ශබ්ද වර්ණ එකතු වුණු දේක් බාහිරින් කවදාවත් හම්බ වෙන්නේ නැහැ શબ્දයන් શબ્දයක් විතරයි වර්ණයක් නම් වර්ණයක් විතරයි ඒවා එකතු වෙන්න බෑ. එකතු වුණොත් එතන චිත්තයක් තියෙනවා. මම ඉන්නවා. ඒ කියන්නේ අපි අපි මේ හදාගෙන තියෙන එකතු වෙච්ච එකක් අපි දකින්නේ. ඒක චිත්තයක්. ඒක එළිය කොහෙවත් නැහැ. මේසයක් කියලා එකක් එළිය කොහෙවත් නැහැ. දැන් මෙතන සුද්දෙක් આવුත් මේස කියන්නේ නැහැ. දැන් මෙතන චීන ජාතිකය කිරියොත් මේස කියන්නේ නැහැ. මේස කියන්නේ මේසයක් කොහෙවත් නැහැ නේ ඇත්ත කතාව. නෑ. ඒ සුද්දා කියන්නේ ටේබල් නේ ටේබල් උත් නැහැ නේ. තේරුණා. චීන ජාතිකයන් මොනවා කියයිද දන්නේ නැහැ. චීන් චීන් ගායිනේ. එතකොට අපිව දන්නෙත් නැහැ. දැන් ලෝක ජනගහණයෙන් හතරෙන් එකක් විතර ඉන්නේ ඒවානේ. චීන් චීන් ගානනේ. කොරියාව, උතුරු කොරියාව, ජපානේ, චීනේ, නේ මියන්මාර්ද ගොඩක් ඉන්නවානේ. බුරුමේ පා ගොඩක් ඔය පාස්වල අපි දන්නේ නැහනේ. දන්නේ. ඒක චීන් චීන් ගානකනේ කරන්නේ මේ ලෝකේ වැඩි හරියක්. ඔව්. එතකොට මොකද්ද මේ શબ્දේ? <coughs> මේ શબ્දේ වැඩක් නැහැනේ බොරුවක්. ශබ්දය. ඔව්. ශබ්දේ කොහෙන්ද වටිනාකමක් තියෙන්නේ? දැන් කවුරු හරි අපි මෙහි ඉඳන් චීන් චීන් ගෑවොත් එයා එහි ඉඳන් හිටුවොත් රත්තරන් මණිකක් කියලා ලංකාවට આવොත් මණික් හොයාගෙන ලංකාවේ මණික් නැහැ අපි දන්නේ නැහැ අපිට බොරුවට චීන් චීන් ගෑවේ කියලා කියන්න වෙන්නේ මේ වගේ පටලවිලක් කරනවානේ එහෙම හරනවා මේක શબ્දේ શબ્දේකනේ අනේ මේක શબ્දයක් විතරයිනේ මේ අපි වැරදි කාර්යයක් කරන්න එපා කියලා වඳින්න වෙන්නේ එතකොට මේ શબ્දයක් දැම්මේ දන්නේ නැතුව શબ્ද දැම්මේ කියලා කියන්නේ શબ્දයක් කරයි යන්නේ අපි මේකේ වටිනාකමක් දැක්කේ නැහැ කියලා කියන්නේ. මේ වගේ මහා පටලැවිල්ලක් නේද මේ ලෝකෙම තියෙන්නේ. තියෙන්නේ. ඒක. මේ හිතනවනේ හැම එකම දැන් දැන් සමහර ග්‍රහ ග්‍රහ වස්තු වල තනිකර ඒ මේ රිදි ග්‍රහ වස්තු මොනවාද ගෝල්ඩ් කියන්නේ ඔය රත්තරන් ග්‍රහ වස්තු මේ ප්ලැටිනම් ග්‍රහ ලෝක පව මේ විද්‍යාඥයෝ කියනවා මේ විදිහට ග්‍රහ වස්තු මේම ඒ ඒ ඒ අමුද්‍රව්‍ය වලින් හැදුණු ග්‍රහ වස්තු තියෙනවා කියලා අහලා තියෙනවනේ විද්‍යාඥයෝ මෙහෙම දේවල් කියනවා කියලා. ඔව්. එතකොට මේ ග්‍රහ වස්තුවේ තියෙන්නේ පස් වගේ රත්තරන්න. ඒ ඒ ග්‍රහ වස්තුවේ පස් වටිනවා ඇති. රත්තරන් ඉතින් පස් වගේ ඇතිනේ. මේක මහා විකාරයක් වෙනව නේද? මේ අපි හිතන හින්දානේ මේ වටිනාකමක් හිතාගෙන ඉන්නේ. අපිට වටිනාකමක් අර පළවෙනි શબ્දෙන්ම මේක කහපාට ලස්සනයි කියලා අපිට දැනෙනවා. රතු පාට ලස්සන නෑ වගේ දැන. තව කෙනෙකුට හිතෙනවා රතු ලස්සනයි, කහ නෑ කියලා. ඒ අපි හිතන විදියට හිතනවා. මච්චදේය සූත්‍රයේ තියෙන හිතන විදියට හිතනවා. දැන් මෙයා හොරෙක් කියලා හිතුවොත් හොරෙක් විදියටමයි බලන්නේ ආදියා. හොරෙන් බලන්නේ. බයෙන් ඉන්නේ. එයා යනකම් කල්පනායෙන් ඉන්නේ. අයි හොරෙක් කියලා හිතාගෙන. බලනකොට මේ හොඳ මිනිස්සෙක්. නමුත් දැන් අපි කියලා තියෙන්නේ යා හොරෙක් කියලා. ඔව්. මෙන්න මේ වගේ අපි හිතන විදියට හිතෙන්නේ. ඒ කියන්නේ සංඥාවක් හිතවිල්ල කියන්නේ. සංඥාව. ඒකත් සංඥාවක් විතරද? ශබ්දය කියන්නේ සංඥාවන්නේ. ගන්ධය කියන්නේ සංඥාවන්නේ. වර්ණය කියන්නේ සංඥාවක්නේ. ඔව්. ඒතකොට මේ වගේම සංඥාවක් විතරයි මේ සිතුවිල්ල. ඒකයි මනෝද්වාරයෙන් පෙන්වන්නේ. සංඥාවක් විදියට. ඒ කියන්නේ ద్వාර හයක් පෙන්වන්නේ ඒකයි. දැන් අපි කියනවානේ දැන් මෙතන මේ පහක්නේ පංචායතනනේ පංචද්වාර කියලා ගන්න. ඒතර සලායතන ගන්නවානේ ආයතන හයක් විදියට. ඒතර මන ආයතනෙත් ගන්නවානේ. අන්න සිතුවිල්ල හිතන එකත් ගන්නවා ආයතනයක් විදියට. දැන් වටිනාකමක් එනවා. ආ මේක වටින්නේ නැහැ. එකපාරේ මේ මගේ අම්මා ඊට පස්සේ ලොකු වුණාම කිව්වොත් ඈ යා නෙමෙයි මෙයා අම්මා කියලා. ආ යා වටින්නේ නැහැ. එහෙනම් මෙයා වටිනවා. මේ මහා මහ පිස්සුවනේ. ඔව්. මහ පිස්සුවනේ. ඒ අනුවනේ අපි රාග දේශම හටගන්නේ. ඇලෙන්න ගැටෙන්නේ. ඉතින් ඒකනේ අපේ ගින්න නිවා ගන්න තියෙන්නේ. ඒ ගින්න බොරුවක් උඩනේ හටගෙන තියෙන්නේ. නේද? තේරෙනවද කියන්නේ? දැන් රාග දේශ මොහ ගින්න තමයි චිත්තාරෝපණය. ඒ කියන්නේ නැවත උපදින්න තියෙන මේ ආරෝපණයේ තියෙන ආත්මීය ආරෝපණය ආත්මීය දැනීම මේ ලෝකේ වටිනවා කියලා එක එක අපි විශාල විදිහට මෙහෙම හිතාගෙන ඉන්නේ. ඔව්. එතකොට මේ ඔක්කොම එක එක පාර නැති වෙලා යනවා මේ શબ્දයක් කියලා දකිනකොට. ඔව්. මේ නිකන් શબ્ද ටිකක් වර්ණ ටිකයි මේක ඇති දෙයක් නැහැ කියලා කාට හරි දැනෙන්නම ඕනේ හැබැයි. ඒ දැන් හිතනවා දැනුමට හිතනවා ඊට පස්සේ අභ්‍යන්තරයේ ඥානතෝ පස්සතෝ කියන්නේ දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ අභ්‍යන්තරයට ටිකෙන් ටික මේක දැනෙන්න ගන්න. දැන් සිතක් ඇති වෙලා නැති බවට සිහියකුත් තියෙනවනේ දැනෙන. දැන් ලුණු කාපු බවට ලුණු වල දැනීමක් තියෙනවනේ. සිහියක් තියෙනවනේ ඒකට. ඒ කාටවත් කියන්න බෑනේ. බෑ. දැන් දැන් ඔබතුමාට රාගසිතක් හරි දේශසිතක් හරි ඇතුණු බවට ඔබතුමාට සිහියක් තියෙනවනේ. දැන් මට කියලා ඉන්නේ කියලා ඔබතුමා දන්නවනේ අභ්‍යන්තරේ. දන්නවා. අන්නේ ඒක එතකොට ඒක තමයි මේක දැනීම කියන්නේ. දැන් ඥානතෝ පස්සතෝ කියන්නේ. ඒ හිතන එක වෙනයි දැනෙන එක වෙනයි. දැන් මෙතන මේසයක් හරි මොකක් හරි ඒනවනේ මොකක් හරි තියෙන බවට දැනීමක් තියෙනවනේ. දැනීමක් තියෙනවා. අන්නේ දැනීම වෙනයි අර මේසේ කියලා හිතන එක වෙනයි. ඒකයි මෙතන දැන් අපි අවදි වෙන්න ඕනේ ඥානය කියන්නේ දැනෙන එක. ඥානෙට අවදි වෙන්න ඕනේ. ඥායස්ස අධිගම නිබ්බාන සත්‍යක්‍රියාව කියන්නේ දැන් සිතුවිලි වලින් අපි අයින්ට වෙන්න ඕනේ. සිතුවිලි බොරුවක් කියලා දකින්න ඕනේ. ශබ්ද වර්ණ බොරුවක් කියලා දකින්න ඕනේ. දැන් ශබ්ද වර්ණ බොරුවක් කියලා අපි අයින්ට කරගන්න. දැන් ශබ්ද වර්ණයෙන් හැදුණු මමත් බොරුවක් කියලා දකින්නවා. දැන් දෙයක් මේසයක් කියලා මේසෙමයි මම. මේසෙන්තර මමෙක් නැහැ. දැන් දැන් අපි මම කියලා අපි තියන්නේ අර මනෝ විඥානයක්. ඒ කියන්නේ සිතුවිල්ලක් තියෙන්නේ මම කියලා. දැන් කන්නාඩියෙන් දැකපු රූපේ මමයි කියලා හිතන එකක් තියෙන සිතුවිල්ලක් තියෙන. මේස කියලා හිතන එකක් තියෙන සිතුවිල්ලක් තියෙන. පොත කියලා හිතන එක සිතුවිල්ල. මම කියලා හිතන එක සිතුවිල්ල. වටිනවා කියලා හිතන එක සිතුවිල්ල. ඔක්කොම සිතුවිලි විතරයි. සබ්බේ සංඛාරා අනිච්ච. සියලු සිතුවිලි අනිත්‍යයි කිව්වේ ඒකයි. ඔක්කොම බොරුවක්. විඥාන මායාව. හැබැයි ඒක බොරුවක් බව දැනෙන්නේ ඥානෙට අන 100ක් අවදි වෙනව වෙනවා. ඔය 100 කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. ඒක දැනෙනවා. ඒකයි ඥායස්ස අධිගමයි නිබ්බාන සත්‍ය ක්‍රියාව කියන්නේ වෙනම ගමනක්. රේල් පීලි දෙක වගේ සිතුවිලි වෙනයි ඥානය වෙනයි. විඥාන වෙනයි ඥාන වෙනයි. තේරෙනවද? එහෙමයි ආසමං. ඒකකට මේ ටිකක් ඇති වෙලා නැති වුණු බවට 100කුත් තියෙනවනේ. ඒක සිතුවිල්ලක් නෙවෙයි. ඒක සිතුවිල්ලක්. සිතුවිල්ලක නාම රූප තියෙනවා. ශබ්ද වර්ණ තියෙනවා. තියෙනවා. දැන් මේකේ ශබ්ද වර්ණ නැහැ. ලුණු රහේ ශබ්ද වර්ණ නැහැ. නැහැ. අන්න ඒ වගේ දැනෙන දැනීමට විතරක් අවදි වෙනවා නම් අන්න ඥානය අවදි වුණා කියන්නේ අභිඥා ඥාන පාලුණා කියන්නේ එතකොටයි. එයා එතකොට සිතුවිලි වලට බොරු වලට රැවටෙන්නේ මේ පොත කියලා රැවටෙන්නේ මේස කියලා රැවටෙන්නේ නැහැ. තේරෙනවද? ඒ වටිනාකම වටිනාකම ඔකයන් ඒක අභිඥා කියන එක සංකාරයක් නෙමෙයිද? ඒ කියන්නේ ඒකට ඇති වෙලා නැති වෙන ස්වභාවයකින් යුක්ත එකක්. මේ මේ මේ සේරම එකම ස්වභාවයයි සංකාර. මේ සේරම සක්‍ර මේ සේරම මේ සේරම ඇවිල්ලා මේ මේක මේක වරදවා ගන්න එපා. මේ සේරම දැන් මේ මානසිකාරයක් තමයි විඥාන මායාව. නමුත් විඥාන මායාව නෙමෙයි මේ ඥානය කියන්නේ. ඥානය කියන්නේ පිහියයි. සිහිය කියන්නේ සිහිය කියන්නේ මේ දැන් ඔය සිහිය කියන්නේ මේක හරි පරිස්සමෙන් ගන්න. ඒ කියන්නේ දැන් විඥාන කියන්නේ සංකාරමයි. විඥාන කියන්නේ සංකාරමයි. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ ඥානය ගැනනේ. ඥානය කියන්නේ සංකාරයක් නෙමෙයි. නෙමෙයි. ඥානය කියන්නේ සිහියටයි. සිහිය සිහිය කියන එක මෙන්න මෙහෙම ගන්න. දැන් ආ ඔබතුමාට සිතක් ඇති වෙලා නැති වුණු බවට තියෙන සිහිය 100ක් විතරයි කියන්නේ ඔබතුමා දිහා බාහිරින් කවුරු හරි බලන් ඉන්නවා කියලා හිතන්න ඔබතුමාට දැන් ඔබතුමා දිහා බාහිරින් කවුරු හරි බලන් ඉන්නවා එතකොට මේ බලන් ඉන්න එක තමයි 100 ඔබතුමාට දැන් කේන්ති ගිහිල්ලා දැන් ඔබතුමා රාගසිතා දැන් ඔබතුමා මේ මෙහෙම කතා කරනවා දැන් ඔබතුමා ඔබතුමාට මේ හැමදාම සිතක් අට ගන්න අට ගන්න දැන් පොත දකින්න සිත, විත්තිය දකින්න සිත ඊට පස්සේ ඔබතුමා ඒ සිතට රැවටිලා ඒක උපාදාන වෙලා ඔබතුමා ඒක ඊට පස්සේ පොත අරන් තියෙනවා මේ හැම එකටම 100ක් 100ක් තියෙනවා අවදි වෙලා. ඒ යෝ ඒ 100 අවදි කරගන්න ඕන. ඒ සම්මා සතිය අවදි කරගන්න ඕන. ඒ කියන්නේ මේ 100 කියන්නේ අර මේ අර විඥාන මායාව නෙමෙයි. ප්‍රඥා භාවේතබ්බ විඥානම් පරිඤ්ඤයන් කියනවා. ඒතර ප්‍රඥා භාවේතබ්බ විඥානම් පරිඤ්ඤය. විඥානේ දකින්නේ ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මේක බොරුවක් කියලා දකින්න එක ප්‍රඥාව. හැබැයි ඒක දැනෙන්නේ 100ටයි ඥානෙටයි. ඥානෙට. ඒ ඥානෙ කියන්නේ තවත් සිතුවිල්ලක් නෙමෙයි. ඒක සංකාරයක් ගන්න එපා සංකාරයක් කළා සංකාරයක් නෙමෙයි. මේක වෙනම පාත් එකක්. මේක වෙනම පාත් එකක්. සිහිය කියන්නේ ඒ සම්මා සතිය කියන්නේ ඒ අර දිට්ඨිංච අනුභගම්ම සීල සම්මා දිට්ඨිය දර්ශනේන සම්පන්නෝ කියපු තැන. කාමසිනේ ගේ දැන් නැහි ජාත ගබ්බසේ පුර ඒ කියන්නේ Tamanට නැවත උපත්තියක් නැති බව Tamanගේ 30ට අසු වෙනවා. ඒ ලෝකයක් නැති බව දකිනකොටම Tamanට ලෝකයෙන් මිදෙන බව දැනෙනකොටම Tamanට ලෝකයක් නැතුව උපදින්නේ කොහෙද දන්න Tamanටම එනවා. අභ්‍යන්තරයට දැනෙන ස්වභාවය. ඒක සිතුවිල්ලක් නෙමෙයි. මෙතන තමයි රහස තියෙන්නේ. ඥායස්ස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි කියපු තැනයි රහස් තියෙන්නේ. ඒ ඥානය අවදි වෙනකන් කිසි කෙනෙක් නිවන් දකින්නේ ඒකයි මේක ආසවක්ඛ්‍යා ඥානෙ. මේ ඥානෙනේ උදේහව ඥාන. ඒ කියන්නේ සිතක් ඇති වෙලා නැතුණු බවට තියෙන සිහිය. බය ඥාන, බයතු ප ဋා ඥාන, මුඤ්ඤුතු කම්මිතා ඥාන, ආදීනෝන් පස්සනා ඥාන, සංඛාර උපේක්ෂා ඥාන, පටිසංඛා ඥාන, දස ඥාන කියන්නේ ඥාන කියන්නේ සිහිය. දැන් මෙච්චර කාල අපි හිටියේ සිතුවිලි වල. මේක පොත ඇඳ දුව පුතා කියන සිතුවිලි වල. හැබැයි මේ සිහිය කියන්නේ සිතුවිලි වලම ඇති වෙන නැතිනෝ දකින සිහිය. සිහිය. 30ට අවදි වෙනවා කියන එක. එහෙමයි. 30ට අවදි වෙනවා කියන එක. මේ සිහිය කියන එක ගන්න එපා. දැන් සමහර අය පොත් ලියන්න අරගෙන පොත් පොත්වල ලියලා තියෙනවා. මේ අදියේ නෙමෙයි මේ කාලයක් තිස්සේ ලියලා තියෙනවා. මේ හත් වෙනි සිත කියලා එහෙම දෙයක් නැහැ. මේක මේ නිවන කියන එක දෙයක් කරගන්න බෑ. නිවන කියන එකත් එකටයි දැනෙන්නේ. මේ සියල්ලෙන් මිදෙන එක දැනන එකයි නිවන කියන්නේ. ආසවක්ඛ්‍යා ආසවක්ඛ්‍යා ඥාන. දැන් ඥානනේ. දැන් මේ ඥානය ගැන කතා කරන්නේ. එතකොට ආසවක්ඛ්‍යා ඥාන. එතකොට ත්‍රිවිද්‍යා පහල වෙනවා කියන්නේ මේක දැන් දැන් අපි ගත්ත පුද්ගල නිවාසානුස්සය ඥානෙ, චතුප්පහත ඥානෙ. මේ සිතක් හටගෙන නැති වෙන බවට දැනෙන එක. ඥානෙ කියන්නේ දැනෙනවා. ඒ දැනෙන එක දැන් දැනෙන එකට සිතුවිල්ලක් නෙමෙයි. මේ දැනෙන එක සිතුවිල්ලක් නෙමෙයි සිහිය. මේ සිහිය කියන්නේ මේ සිහිය කොහොමද පෙන්වන්නේ? දැන් Taman තම හරිනේ දැන් අර වලාකුළු කියන්නේ සිතුවිලි. අවකාශය කියන්නේ සිහිය. හරියට නිකන් ප්‍රභාස්වරය වගේ. දැන් පුංචි දරුවා මේ ලෝකේ උපදිනකොට ප්‍රභාස්වරයිනේ. ප්‍රභාස්වරයි. සිතුවිලි පනවන්න බෑ. එතන රාගදේශමෝ පනවන්න බෑ, සිත් පනවන්න බෑ. අන්න මූලේ. ඒකනේ මූලේ. ඔව්. දැන් මේ කතා කරන්නේ අන්නේ සිහිය කියන්නේ එතනමයි. ඒ කියන්නේ අර අවකාශය කියප එක වලාකුළු වලාකුළු ගමන් කරන්නේ සිතුවිලි වගේ. ඒතර අවකාශය කියන්නේ සිහියේදී බලන් ඉන්නේ. අර බාහිරින් කෙනෙක් බලන් ඉන්නවා වගේ. සිහිය කියන එක 100ක් විතරයි. සිහියට මුකුත් පණවන්න බෑ. දැන් දැන් ආශ්‍රව කෙලෙස් ෂේ වෙන බවට තියෙන සිහිය සිතුවිල්ලක් නෙමෙයි. දැන් අපිට සිහියක් තියෙනවා. මේ සිත කටගත බවට 100ක්. 100ක් තියෙනවා. සිත දැන් මේ කේන්ති කියවට 100ක් තියෙනවා. ඒ සිහිය කවදා සිතුවිලි නෙමෙයි. සිතට එහෙන් තියෙනවා ප්‍රභාස්වරේ. අර පුංචි කාලේ තිබුණ එක. ඒ ප්‍රභාස්වරේත් එක්ක තමයි මේ සිතුවිලි වලින් වැහිලා තියෙන ප්‍රභාස්වරේ. මේ දැනුත් තියෙනවා පුංචි කාලේ තිබුණු ප්‍රභාස්වරේ. ඒතර සිතුවිලි වලින් ශබ්ද වර්ණ එකතු වෙලා තමයි වැහෙන්නේ. එහෙමයි. ඒතර ශබ්ද වර්ණ කියන්නේ විඥාන මායාව. සිතුවිලි. නමුත් අර පුංචි දරුවා ඉන්නකොට අර උපදිනකොටම තිබුණු ප්‍රභාස්වරේ සිහිය තාමත් තියෙනවා. දැනන ස්වභාවය තාම තියෙනවා. ඒක සිතුවිල්ලක් නෙමෙයි. මෙතන කෙනෙක් නැති බව මම කියලා දෙයක් නැති බව දැනෙනවා. ඒ දැනෙන ඥානෙට. ඒක සිතුවිල්ලක් නෙමෙයි. මේක දකින්න ටිකක් තව ටිකක් හොඳින් මේ හොඳින් නුවණින් ආ ක්‍රියාසිත දේශනාවල ශුන්‍යතා දේශනාවල මේ ගැන ගොඩක් සඳහන් වෙනවා. අව අපිම දේශනා කරනවා. මේ සිහිය වෙනයි සිතුවිලි වෙනයි කියලා. රේල් පීලි දෙකක් වගේ කියලා කියනවා. සිතුවිලි කියන රේල් පිල්ලෙන් තමන් සිහිය කියන රේල් පිල්ලට එන්න කියලා. මේ සිතුවිල්ල හටගත්ත කොටම හටගත්ත බවට 100කුත් තියෙනවා. ඒ 100 කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. සිතුවිලි කියන්නේ ශබ්ද වර්ණ. ඒ කියන්නේ සිතුවිලි ආයතන වලින් හැදෙන්නේ. නාම රූප වලින් හැදෙන්නේ. එතන සංඛාරා. ඒ කියන්නේ නාම රූප එකතු වෙලා හැදෙන සංඛාර. සබ්බේ සංඛාර. සිතුවිලි. ඒක හිතනවා. ඒක හිතන එක ශබ්ද වර්ණ එක්කලා තියෙන්නේ. සෙන්සස් වලින් එන්නේ. අතන සෙන්සස් වලට සම්බන්ධයක් නැහැ. සිහියක් තියෙනවා. මෙතන තියෙන ගැඹුරුම තැන තමයි මෙන්න මේ සිහියට අවදි වෙන එක. හැබැයි සිහිය කියන්නේ දෙයක් නෙමෙයි. සිහිය කියලා දෙයක් කොහෙවත් නැහැ. නිවන් දැන් නිවන කියන්නේ ගින්න නිවන එකනේ. එහෙමයි. ගින්න නිවන එක දෙයක් නෙමෙයි. මේ සබාධාමටයි කියන්නේ. සිහිය කියන්නේ සබාධාමයි. ගින්න නිවන එක දෙයක්ද? ගින්න නිවන එක දෙයක් නෙමෙයි. ගින්න කියන්නේ දෙයක් නේද? ගින්න කියන්නේ දෙයක් නෙමෙයිනේ ආරණවස. ගින්න කියන්නේ දෙයක්. දෙයක් ආරණවස. ගින්න ගින්නක් තියෙන නම් ගින්නක් තිබුණොත් නිවන්නක් තියෙන්නේ. නිවන්න තියෙන්නේ. ගින්න නිවුණු බවට තියෙන සිහිය, ගින්නක් තියෙන බවට තියෙන සිහිය. ගින්න නිවුණු බවට තියෙන සිහිය. ගින්න නිවුණු බවට තියෙන සිහිය. මේකේ තියෙන සිහියක්. ඒක මේ කියන වලාකුළු හමන්නේ අවකාශයක්. මේකේ තියෙන කතාවක්. මේකේ ඒ කියන්නේ මේකේ මහා ඥා- ඥානෙට අසු වෙනවා කියන්නේ මේ ඥානෙ අවදි වෙනවා කියන එක තමයි තීනේ නැගිටිනවා කියන එක. පරිඋත් ทาน වෙනවා කියන්නේ. පරිත්‍යාග. පරිඋත් ทาน වෙනවා කියන්නේ මලුන්ගෙන් නැගිටිනවා කියන්නේ. ඔය ජේ ඔව්, ඔය අපි ක්‍රිස්තියානි නින්දා ආගමේ කියන්නේ මලුන්ගේ ලෝකේ. ඊ මලුන් ඔව්. පරිඋත් ทาน වෙනවා කියන්නේ අතීත සංඥානේ ඉන්නේ. මලුන්ගේ ලෝකේ කියන්නේ එහෙම. අතීතයේ ඉන්නේ. අමුතිස්සම අතීත සංඥාව අතීතයේ. තමයි අපි අසුරු කරන්නේ. ඒතකොට මලුන්ගේ ඔව්. නැගිටිනවා කියන්නේ මේ අපි ඉන්න ප්‍රභාෂණ. සිතිවිලි වලින් නැගිටින එක. ප්‍රභාෂණ අවදීනේ. ඒකට කියනවා පරිඋත්ථාන වෙනවා කියලා. මලුන්ගෙන් නැගිටිනවා කියන එක. එහෙම ආරණ. යා ඔබට සියල්ල අහිමි වුණු තැන ඔබට සියල්ලම ලැබේ කියලා ජේසුස් වහන්සේ කියන්නේ. ඒ ජේසුස් වහන්සේ කියන්නේ මේ ධර්මෙමයි. මේ ගොඩක් අය තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ওই පොත්වල එහෙම කියන්නේ නැහැ. දැන් ওই පොත් ලියාගෙන පාට පාට කතා ලියාගෙන ඔක්කොම වහලා. දැන් ওই ජේසුස් වහන්සේ මුලින් දේශනා කරපු ඒ ධර්මය දැන් නැහැ. දැන් ඒගොල්ලොන් ඒක දන්නේත් නැහැ. ඒගොල්ලන්ට ඒක කිව්වොත් තේරෙන්නේත් නැහැ. නමුත් ඒගොල්ලෝ කියන්නේ දෙවියන් වහන්සේ ලෝකෙම ඇව්වා කියලා. එහෙම දෙයක් නෙමෙයි. මේ දෙවියෝ කියන්නේ සබාදහමට. සබාදහමෙන් තමයි ලෝකෙම වෙන්නේ. මේ මේක ඇවිල්ලා පුදුම කතාවක්. මහා බ්‍රහ්මයා ලෝකෙම ඇව්වයි කියනවා නේ. බ්‍රහ්මන් කියන්නේ භ්‍රමණයට පෘථිවිය කරකනවට. භ්‍රමණය නිසා මැවෙන ලෝකෙටයි බ්‍රහ්මන් ලෝකෙම ඇව්වයි කියන්නේ. මේගොල්ලෝ දැන් පොත් ලියාගෙන තියෙනවානේ. මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි ලෝකෙම හොල තියෙන්නේ කියලා. ඒක මේ මේ මේගොල්ලෝ ධර්මයේ මේ ධර්මතාවය අවබෝධ වුණා ඔක්කොම පේන අමාගමක. අමාගමකම සදාම පේන ධර්මතාවය වගේ. ධර්මතාවය. මේ ධර්මතාවයේ සබහදාමක් තියෙන. මේ සබහදාමට තමයි සිහිය කියන්නේ. මේක තාම තේරෙන්නේ නැහැ. මේක ටිකක් ගැඹුරුයි. ඒක අභිඥාවට අභිඥාත් මේ අභිඥා හැමෝටම සකස් වෙන එකක් නැහැ. නමුත් නැහැ කියලා කියන්නත් බෑ කෙනෙක්ගේ තියෙන ඒ නුවණ ගොඩාක් ගැඹුරට යනවා නම් හොඳින් හැම දෙයක්ම ලිහිලා ලිහිලා ලිහිලා කෙරවලටම යනවා නම් එයාට අභිඥා ඥානයක් හසු වෙනවා. අභිඥා ඥානයට හසු වෙන පරම සත්‍ය කියලා අපි දේශනා දාලා තියෙනවා. ඊටාම ගැඹුරුයි. ඒවැ කියනවා හැම එකම. මේක මේ සිත සිතේ කතාව මේ සිත කතාවට අදාළ ගොඩාක් පරාසයක් තියෙනවා. බුදුන් වහන්සේ අර ඇස්ටේරියා වනයේද ලොකු මේ අතේ තියෙන කොළ ටිකද ලොකු කියලා අහනවානේ. අපි කියනවානේ ස්වාමීනි නොසලකිය හැකි තරම් කොඩයි මේ කොළ ටික බොහොම ටිකයි කියලා කියන අන්නේ වගේ. මහණෙනි මේ ඇටේරියා වනේ වගේ තමයි ඒ සත්‍ය අවබෝධ වෙනකොට එන අවබෝධය අවබෝධ ඥානෙ. හැබැයි මේ අතේ තියෙන කොළ ටික වගේ ටිකයි දේශනා කරන්න කියලා බුදුන් වහන්සේම කියනවා. ඔව්. මෙන්න මේ වගේ තමයි මේ ධර්මය අවබෝධ වුණාම විශාල පරාසයක් අවබෝධ වෙනවා. නෑ හැම එකමකම හැම දෙයක් ගැනම සත්‍තු දස්සේ පැහැදිලි කරන්න පුළුවන්. එයාලටම හිතා ගන්න බැරි වෙනවා කිව්වොත්. හැබැයි කිසිම පොතක නැහැ. අපි අපි අපිත් අත්‍තරම කිසිම පොතක දැකලත් නැහැ. හැබැයි අපිට තේරෙනවා. අපිට ඔය හැම ආගමකම කියතයි මේ මොකද්ද වෙලා තියෙන්නේ හැබැයි පොත් කියලා ඔක්කොම අවුල් කරලා තියෙන්නේ. හැබැයි මේ කවුරු වුණත් ඒ ඒ මූලයට ගියාම මූලය තුළ තියෙනවා ධර්මය. ධර්මය කියන්නේ ආගමක් නෙමෙයි. ධර්මය කියන්නේ ලෝකේ ඒ ප්‍රබාධාමටයි ධර්මය. ධර්මතාවය. ධර්මය කියන්නේ දෙයක් නැති බවයි. ඇත්තම කිව්වොත් ධර්මය කියන්නේ දෙයක් නැති බවට. දෙයක් නැති බව. දෙයක් නැති බවටයි ධර්මය කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස උපජ්ජා ඉදං උපජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියලානේ තියෙන්නේ. ඔය පොතේ ලියලා තියෙනෙත් එහෙමයි. හැබැයි ඕක ඇත්තම හොඳට අධ්‍යයනය කරොත් ඔය ඉමස්මින් සති මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ මේ ඉපදුණු කල්ලි මේ උපදී මේ නිරුද්ධුණු කල්ලි මේ නිරුද්ධය කියන්නේ දෙයක් නැති බව. අපි ගත්තොත් දැන් පෘථිවියේ රශ්මිය වැඩි වෙලා සූර්යාම අළු වෙලා නැති වෙලා ගියා කියමු. එතකොට අභ්‍යවකාශය විතරයිනේ නේ ඉතුරු. ඔව්. දැන් දෙයක් නැහැ නේ අපි හිතන්නේ කොහෙවත් නැහැ. එතකොට කොහෙවත් නැහැ. ඔව්. ඕක තමයි ඇත්ත. මේ ඔක්කොම මායාව බොරුවක් ධර්මය අවබෝධ කරනවා කියන්නේ දෙයක් නැති බව අවබෝධ කරන එක. ශක්තිය කියන්නේ ශුන්‍යතාවය. ශක්තිය කියන්නේ දෙයක් නැතිකමට. කවුරුත් මේක දන්නේ නැහැ. ශුන්‍යතාවයටයි ශක්තිය කියන්නේ. ධනරින කියලා අන්ත දෙකක් තියෙනවා නම් මේ ධනරින අපි හිතුව නෙගටිව් පොසිටිව් කියලා වයර් දෙක රතු පාටයි නිල් පාටයි නේද? මේ බැටරියෙන් එනවනේ දෙපැත්තෙන් වයර් දෙකක් නේ. ඔව්. ධනයි ඍණයි කියලානේ. එහෙම. එක පැත්තක් ධන නම් අනිත් පැත්තක් ඍණ නම් මේ දෙක මැදි ෂෝට් කරොත් ස්පාක් කරනවනේ ෂටස් ගාලා. ඔව් ඔව්. ඔකනේ ශක්තිය කියන්නේ. එහෙමයි. එහෙනම් ඒ ෂෝට් වෙන තැන ධනද ඍණද? ආ ඒ දෙක එකතු වෙන තැන ධන ඍණ කියන්න බෑ. ආන්තර ශුන්‍යතාවයටයි ශක්තිය කියන්නේ. ශක්තිය කියන්නේ දෙයක් නැතිකමට. emptiness එකටයි ශක්තිය කියන්නේ. මේක අති මේ මේ මේ මේ ඉන්ද්‍රිය මේ මේ මනසට මේ මේ අපේ ඉන්ද්‍රිය ගෝචර නැහැ මේ ධර්මයේ අති අතික්‍රමණය කරනවා මේ මේ සිත අතික්‍රමණය කරනවා. මේ සිත අභිභවාගෙන යනවා මේ අවබෝධය. සිත කුඩු වෙලා යනවා. සිතට පිටන්න තනක් නැති වෙනවා. ඒකයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපමං එත්ත ආචු ආපෝච පටවි තේජෝ වායු නකාරති එත්ත දීගන්ත රස්සංවා අනාතුලං සුභාසුභං එත්ත නාමංච රූපංච එසේසං උපරෝජති විඤ්ඤාතේන නිරෝධේන එසේසං උපරෝජති කියලා කියන්නේ ඒ කියන්නේ පටවි ආපෝ තේජෝ වායු කියලා අධ්‍යයක් ඉතුරු වෙන්නේ ඒවත් විඥාන මායාවමයි. මේ තද ගතිය උණුසුම සීතල මේවා දැනෙන්නේ විඥාන මායාවටමයි. කාය විඥාන ප්‍රසාදයේදී මේක තද ගතිය උණුසුම සීතල දැනෙන්නේ. ඉතින් ඒකත් අපි හිතන එකක්. පටවි කියලා හිතනවා. තද ගතිය කියලා හිතනවා. ඒකත් සිතුවිල්ලක් තියෙන විඥානයක් මායාවක්. එහෙම දෙයක්ුත් ලෝකේ නැහැ. පටවි ආපෝතේජ වායු කියලා දෙයක්ුත් නැහැ. <laughs> ඒකයි න පටවි න ආපෝ න තේජ න වායු න ආකාශං ඇතන න විඥානං ආයතන අකිඤ්ඤා ආයතන න නසන නාසඤ්ඤා නායන් ලෝකෝ මෙලවක් නැහැ න පරලෝකෝ පරලවක් නැහැ න උභෝ චන්දිම සූර්යෝ සඳහිරු කියලා දෙයක් නැහැ න ආ ගතින් වදාමි න ගතින් න තිතින් න චුතින් න උප්පත්තින් න අපටිත්තන් න අපවත්ත න අනාරම්මන මේ සේව ඒතා දුක්ඛස්සාති කියලා ප්‍රථම නිබ්බාන සූත්‍රයේ තියෙන මොකද්ද ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක් නැහැ ඔය ධ්‍යාන කියලා ආකාසයන් යන හිංජන එහෙම දේවලුත් නැහැ මෙලවක් නැහැ පරලවක් නැහැ උප්පත්තියක් නැහැ මරණයක් නැහැ සතේරු කියලා දෙයක් නැහැ. ඔක්කොම නෑ නෑ නෑ නෑ කියලා කියන්නේ. ඔව්. ඒ තමයි අවබෝධය අවසාන. නිවන් දැකපු කෙනා. එයාට මුකුත් ලෝකයක් නැහැ. මුකුත් එම්ටිනස් එක අවබෝධ ගන්න. ඒකයි මේ ශුන්්‍යතානේ ශුන්්‍යත පටිසංයුත්ත දේශනා කියලා කියන්නේ ඒකයි බුද්ධ දේශනා. බුද්ධ කියන්නේ ශුන්්‍යතාවයට කිව්වේ ඒකයි. බුද්ධ කියන්නේ ශුන්්‍යතාවයට නාම රූප දෙකෙන් මිදෙනකොට බාහිර දෙයක් නැත්තම් සිතේ දෙයක් නැත්තම් බුද්ධ ස්වාමීනි ඔබ මිනිස්සෙක්ද දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද අන්න උපක අහනවා නේ බුද්ධත්වයෙන් පස්සේ නේ බුදුන් වහන්සේ පස්සකට උපක කියන්නේ එනකොට නේ ගාශීෂේ බෝධි මූලෙන් එනකොට එළියට නේ උපක හම්බෙනවනේ මගදී නේ ඊට පස්සේ උපක අහනවානේ ස්වාමීනි ඔබ මිනිස්සෙක්ද මිනිස්සෙක් සත්වේ පුජ්‍යලේ නෙමෙයි බුද්ධ කියන්නේ ඔබ මිනිස්සෙක්ද නෑ මම මිනිස්සෙක් නෙමෙයි ඔබ දෙවියෙක්ද නෑ මම දෙවියෙක් නෙමෙයි එහෙනම් ස්වාමීනි ඔබ ගන්ධබ්බේද ගන්ධබ්බේක් නෙමෙයි එසේනම් ස්වාමීනි ඔබ බ්‍රහ්මයේද බ්‍රහ්මයේකුත් නෙමෙයි එසේනම් ස්වාමීනි ඔබ සත්වයේ පුජ්‍යලේ නෙමෙයි නම් කවුරුන්ද? අන්න එතකොට බුදුන් වහන්සේ දේශනා කළා. මම බුද්ධ වෙමි. බුද්ධ කියන්නේ ශුන්‍යතාවය. සිද්ධාර්ථ තාපස්තුමා ගය ශිෂ්‍යයේ බෝධි මූලයේ කාම භූමිය, රූප භූමිය, අරුප් භූමිය, තුන් භූමිය ජාරගෙන ත්‍රිලෝක නාථ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කිව්වේ. සියල්ලෙන් මිදුණා. ශුන්‍යත්වය. බුද්ධ කියන්නේ මේ සෑම කෙනෙක්ගේම සිත තුළ බුද්ධ ස්වභාවයේ තියෙන ශුන්‍ය ස්වභාවය. සිතුවිලි වලින් වැහිලා තියෙන. සිතුවිලි වලින් වැහිලා තියෙන. සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියේ සිතුවිලි සියලු සිතුවිලි අනිච්චයි. යදා පඤ්ඤාය පස්සති කිව්වේ ඒක යථාභූත ඥාණයෙන් දැක්කොත් අත්ති නිබ්බන්ති දුක්ඛේ සියලු දුකෙන් මිදෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ කියන්නේ සත්‍යයේ විසුද්ධියට තියෙන එකම මගේ එයයි මහණෙනි කියලා කියන්නේ. මේ ධර්මයේ අති ගැඹීර. මේවා කියන්න බෑ පොත් බලලා මේක ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දේශනා කරනවා කාට හරි මේක ප්‍රත්‍යක්ෂ කරගන්නවා ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ මේ ලෝකයට උගන්වන්න බෑ කාටවත් ඒකයි බුදුන් වහන්සේ යෝබ්බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රුහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා කියලා කිව්වේ. ඒ කියන්නේ කොන් දෙකක් තිබුණොත් ධන ඍණ කියලා දෙකක් තියෙනවානේ. කොන් දෙකක් තිබුණොත් ඒ දෙක ස්පාක් වුණොත් විඥාන ශක්තියක් උපදිනවා. අජ්‍යත්ත බහිද්දා කියලා අන්ත දෙකක් තිබ්බොත් මේ දකින්නවා එළිය තියෙනවා කියලා කිව්වොත් අන්න විඥාන ශක්තිය අන්න එතනයි විඥාන මායාව. විඥාන මායාව තියෙන්නේ අජ්‍යත්ත බහිද්දා කියලා අන්ත දෙකක් තිබ්බොත් විතරයි. එහෙනම් දෙයක් තියෙනවා කියලා ගත්තොත් එතන මමත් ඉන්නවා කියන්නේ ඒ විඥාන මායාවයි. හැබැයි දෙයක් නැත්නම් එතන මෙතන මමත් නැහැ. එහෙනම් විඥාන මායාවක් නැහැ. අන්ත දෙකක් නැහැ. අන්ත දෙකක් නැති ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මැදක් නැහැ. ඇලෙන්න කොන් දෙකක් නැත්නම් මැදක් නැහැ. යෝබ්බන්තේ විදිත්වාන මජ්ජේමන්තා නලිප්පති තම්බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා අන්න මැදක් නෑ ඇලෙන්න කොන් දෙකක් නෑ අන්න විඥාන ශක්තිය එතනයි උපරුජ්ජණය වෙන්නේ දෙයක් නැති බව මෙනෙහි කරන්න විතරයි මේ ධර්මයේ තියෙන්නේ වෙන ධර්මයක් මෙතන නෑ නමුත් මිනිසුන් මේක තේරෙන්නේ නෑ නොබෙල් ටැග් ගන්නවා නේ නූතන විද්‍යාඥයෝ නේ බටහිර රටවල නමුත් මේ ආසියාවේ බුද්ධ න්‍යායයි ඒගොල්ලෝ ක්වොන්ටම් න්‍යාය කියලා ඉදිරිපත් කරන්නේ. ක්වොන්ටම් න්‍යාය කියලා එකක් කොහෙවත් නැහැ. ඒක කොහෙවත් අඳින්නවත් බෑ. ඒක සංකල්පයක්. නමුත් ඒක ඒගොල්ලෝ ඒ ඒ මහාචාර්යතුමා නොබෙල් ටැග් ගත්ත ක්වොන්ටම් න්‍යාය ඉදිරිපත් කළා. එයා ඒක කියනවා අන්තිමටම ආසියාවේ බුද්ධ න්‍යාය ඉදිරිපත් කළේ. ඒක යාට පෙන්වන්න සාක්කියක් නැහැ. විද්‍යාගාරයට ගන්න බෑ. එයා කියනවා නමුත් මේ බුද්ධ න්‍යායක තියෙනවා කියලා. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ මජ්ජේ සූත්‍රය තුල යෝ බන්තේ විදිත්වාන කියලා. අන්ත දෙකක් තියෙනවා නම් මැද එකතු වෙන ෂෝට් උණු තැනයි මේ මුළු විශ්වයේ මැදට තියෙන ශක්තිය ඒකයි කියලා කියන්නේ. ඔය න්‍යායයි මුළු විශ්වයේම තියෙන. ඕකයි බුදුන් වහන්සේ අවබෝධ කරන්නේ. ඕක මාකට් කළායි නොබෙල් ටැග් ගන්නෙ ක්වොන්ටම් න්‍යාය හදුවේ. අද ඒ ක්වොන්ටම් න්‍යායය තමයි ඔය තරංග හැම එකක් ගැන විග්‍රහ කරන්නේ. මීට අවුරුදු 2500ට කලින් බුදුන් වහන්සේ ලෝකෙට එලි කරපු අජ්ජත් බහිද්දා කියලා අන්ත දෙකක් පෙන්නලා ඒ ද්වේතාණු සූත්‍ර මාලාවක් ඉදිරිපත් කළා අද එක බෞද්ධයෙක් නෑ මේක දකින්න මේ තමයි විඥාන ශක්තිය මේකමයි මුළු විශ්වයේම තියෙන කියන්නේ නමුත් එහෙම දෙයක් නෑ ශක්තියක් නෑ අන්න ඒකයි බුදුන් වහන්සේ කියන්නේ පහන නිවි ගියා නම් නිවි ගියා ගිය තැනක් කොයින්ද කියලා තෙලුත් ඉවර නම් තිරත් ඉවර නම් නිවි ගියාය ගිය තැනක් කොයින්ද කියලා බුදුන් වහන්සේ කියන්නේ විශ්ව ශක්තියට එකතු වෙනවා කියලා. බුදුන් වහන්සේ කියන්නේ එහෙම දෙයක් නැහැ කියලා. ඒකයි වේදයයි බුද්ධ ධර්මය අතර වෙනස. වේදේ කියනවා ආත්මයක් තියෙනවා විශ්ව ශක්තියට එකතු වෙලා කියලා. ඒ තාක් ඒගොල්ලෝ ආත්ම දෘෂ්ටි හිර වෙලා ඉන්නවා. ඒ තාක් ඒගොල්ලෝ සතර යනවා. ඒගොල්ලන්ට මිදීමක් නැහැ. හැබැයි බුදුන් වහන්සේ පුදුමාකාර න්‍යායක් ඉදිරිපත් කරනවා. එහෙම දෙයක් නැහැ කියලා. ඒක ඒක හැබැයි අවබෝධ කරන්න බෑ භාවනා කරලා. කවදාවත් වේදේ ඒ පැත්තෙන් එක ගන්න බෑ. ඒක අවබෝධ ඥානයක්. ඒක භාවනා කරලා ගන්න බෑ. ඒක මේ මේ දේශනා කරේ ඒ අවබෝධ කරන දෙයක්. ඒ අවබෝධය ඇති කරන්න නම් තව කෙනෙක්ට ඒක මෙනෙහි කරන්න වෙනවා. එහෙනම් පටිච්චසමුපාද මෙනෙහි කරන්න ඕනේ. පටිච්චසමුපාද අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කළා බුද්ධත්වයටපත් වෙනවා. නමුත් දැන් අපේ ඉන්න අය බුදුන් වහන්සේටත් වැඩිය පඬිතයි. ඒ කියන්නේ බුදුන් වහන්සේටත් උගන්වන්න යන්නේ. මේගොල්ලෝ පටිච්චසමුප්පාදේ මෙනෙහි කරන්නේ නැහැ. මේගොල්ලෝ භාවනා කරනවා. මේගොල්ලෝ පස්සක දවසේ හිටපු තැන තාමයි. මේගොල්ලන්ට මේ අවුරුදු 100ක් ගියත් නිවන් දකින්න බෑ. කොයිස්නේ සමාධියේ ඉඳලා මැරිලා යනවා පව්. සමහර අය සිල් අරගෙන මැරිලා යනවා සීලයේ ඉඳලා. සමහර අය සමාධියේ ඉඳලා මැරිලා යනවා. සමහර අය ආමිස පූජාවේ ඉඳලා මැරිලා යනවා. නිගණ්ඨය හොඳයි. නූතන නිගණ්ඨය පුදුමාසරණයි. මේ අපත් නෑ. ඔක්කොම දිනුනෙලු. තාක්ෂණයේ දියුණු හිලු. තාම ඒ වුණාට 2500 කලින් බුදුන් වහන්සේ එනකොට හිටු නිගන්ඨීන්ට තපා දෘෂ්ටිවල ලැජ්ජයි. බුදුවත් හිතෙනවා. මේවා කියනකොට මොනවා හිතෙයිද දන්නේ නැහැ. මේ තමයි සත්‍ය. ආරණවස මේ පටිච්චසමුපාදය අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරන එක අවශ්‍යද? පටිච්චසමුපාද අනුලෝම මෙනෙහි කරනවා කියන්නේ මේ මේ මේ මේ ඔබතුමා දැන් අපි දැන් පටිච්චසමුපාදේ කියලා අමුතුවෙන් කේක් ගෙඩියක් නැහැ. ඔය කේක් ගෙඩියක් කරගත්තොත් කේක් ඇත්තටම පටිසමුපාද කියන්නේ අවිද්‍යාව පත්‍ය සංකාරයන් දැන් ඔය ඔය අපි කතා කරන්නේ පටිසමුපාද අංග ගැන. නමුත් පටිසමුපාද න්‍යාය කියන්නේ ඉදප්පච්චතාවය. ඒ කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ මේ නැතිකල්ලි මේ නොවේ කියන ඉදප්පච්චතාවය. ඒ කියන්නේ හේතුඵල දහම. හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති කියන්නේ. ඒ කියන්නේ දෙයක් තිබ්බොත් තමයි දෙයක් තිබ්බොත් තමයි මම මම හටගන්නේ ඕක තමයි ඉදප්පස්සා ඕක තමයි ඒකේ තියෙන ගැඹුරුම තේරුම් ගන්න බැරිම අමාරුම තැන දෙයක් කියන්නේ මොකද්ද කියන එක දෙයක් කියන්නේ දැන් අපි කියන්නේ පොතක් කියලා දෙයක් කියලානේ ඔය කියන්නේ බාහිරයි අභ්‍යන්තරයි දෙන්නේ හදා ගන්නවා ඒ සිතට දෙයක් තිබ්බොත් තමයි මාත් ඉන්නේ මාත් ඉන්නේ දෙයක් නැත්තම් මාත් නෑ දැන් අපිට ඔබතුමා අභ්‍යවකාශ ඉපදෙනවා දැන් එළිය මොකුත් නැහනේ. නෑ මොකුත් නෑ. මාත් නෑ එතකොට. මමත් නෑ අතට. මෙතන තියෙන අර පුදුම ධර්මයක්. දැන් එළිය දෙයක් තිබ්බොත් තමයි මාත් ඉන්නේ. ඒක දකින මම ඒතම් මම ඒසෝ හමස් යොමෙසවත්තා. මේ ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ කියන භාෂාව වැදිලා තියෙන දෙයක් තියෙන ඉඳා. දෙයක් තියෙන. අන්ත දෙකක් තියෙනවා. එතන, මෙතන, අතන. එතන ඒක නැත්තම් මෙතන මමත් නැහැ අතනත් නැහැ එතනත් නැත්තම්. අන්තයක් නැහැ. අන්තයක් තිබ්බොත් තවත් තැනක් තියෙනවා. අන්තයක් නැති දහමක්. ඒකයි කිව්වේ. අත කිව්වත් තරදීම හරිනේ නැත කිව්වත් තරදී කිය. අන්ත දෙකේ මිදුණ සම්භූත වෙනවා කියලා එකක් බුදුන් වහන්සේ කියනවා. හේතුන් පටිච්ච සම්භූතා කිය. ඒ තියනවා කියන්න බෑ. අත කියන්න බෑ කිසිම දෙයක්. අයි අපි හිතනවා කොහෙවත් නැහැ. මේසේ, පුටුව, ඇඳ, කහ පාට රතු පාට අයන්න ලයන්න මොකද්ද අපි හිතන්නේ කියන්නේ ඔබතුමා මොකක් හරි කියන්නකෝ හිතලා ඒ හිතුවොත් එක දෙයක් බෝතලේ කියලා හිතුවොත් ඒක දෙයක් දෙයක් දෙයක් තිබ්බොත් එතන අන්තයක් තියෙනවා එතන බුද්ධ ආගම නෙමෙයි ඒක බෞද්ධයෙක් නෙමෙයි එතන මිත්‍යා දෘෂ්ටිකයෙක් දෙයක් නැති බව දැක්කොත් අපි හිතන දෙයක් කොහෙවත් නැහැ ඒක හරි පුදුම කතාවක් මේක තමයි අපටිපද අවබෝධ කරනවා කියන්නේ ඕකටයි. ඕක හරි ගැඹුරුයි. ඕක ගැඹුරු නෑ හරි සරලයි. සරල වැඩිකමට ගැඹුරුයි. එහෙම හරිම සරලයි ඒක අවබෝධ වුණා. හැබැයි මේක තමයි පටිසම්පාද අවබෝධ කරනවා කියන්නේ. ඒ කියන්නේ ඉදප්පච්චතාවය. දැන් අපි අවිද්‍යාව කියන්නේ දෙයක් කියලා ගත් එකමයි. එහෙම වුණොත් සංඛාරා තියෙනවා. අවිද්‍යාවපච්ච සංඛාර. අර මේ මුළු ඔක්කොම තියෙන අවිද්‍යාව උඩ. දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූපරාග පටික උද්දච්ච ඈ කාමරාග රූපරාග සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පටික පටික කාමරාග ඊට පස්සේ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව දස සංයෝජන හරිනේ එතකොට මේ අවිද්‍යාවෙන් මේක ඔක්කොම ප්‍රහීන වෙන්නේ මාන උද්දච්ච අවිද්‍යාව කියලා අන්තිරෝ තියෙන අවිද්‍යාව. අවිද්‍යාව තියෙනකම් මේ ඔක්කොම තියෙනවානේ. ඔය ඔක්කොම තියෙන අවිද්‍යාව නිසානේ. අන්න තමයි පටිසමුපාද අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඤ්ඤා. ඒත් අවිද්‍යාව නිසානේ තියෙන්නේ. දස සංයෝජන වල මේ සංයෝජන ධර්ම සතර බැඳ දබන සංයෝජන කියන්නේ සතර බැඳ දබන ඒත් අවිද්‍යාව. පටිසමුපාදේ ඒත් අවිද්‍යාව. සමායන නේද? එතකොට අවිද්‍යාව කියන්නේ නොදන්න කමනේ විද්‍යාව නැති කමනේ. අවිද්‍යාව කියන්නේ දෙයක් කියලා ගත්ත එකම අවිද්‍යාව. ආරණන්ත සෝතපන්න වෙන කෙනෙක් අර කියලානේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන අංග තුනනේ ආදේශය වෙන්නේ. තුන් සංයෝජන. ඒතකොට එයාට විද්‍යාව පහළ වෙලා නැද්ද ආරණන්ත? එයාගේ අන්තිමට දස් සංයෝජනයේ අන්තිම එක අවිද්‍යාව තියෙන හින්දා. දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා තුන් සංයෝජන කියලා කියන්නේ දැන් බාහිර දෙයක් නැති බවනේ මේ දකින්න. ඔව්. දැන් සාමාන්‍ය සතාසිව්පාවේ ඉන්නේ බාහිර ඇත්ත කරගෙනනේ. එහෙමයි. මිනිස්සු ඉන්නේත් බාහිර ඇත්ත කරගෙනනේ. එහෙමයි. ධර්ම ධර්මයේ දකින්න කෙනා එකපාරටම දකින්නවානේ මේ සිතයි කියලා. එහෙමයි. ඒ සිතයි කියලා දකින්නකොට බාහිර නෑනේ කතාවක්. කතාවක් නෑ. අන්න එතන සෝතාපන්න. හැබැයි ඕක දකින්න නැහනේ. අර සුතමේ ඒ කියන්නේ ඉස්සලා ධර්මය අහලා දැනගෙන තියෙන්න බෑ. දා ඉස්සලා කතාව දැනගෙන තියෙනවා. සුතමේ ඥානේ නැතුව එයාට එන්නේ නැහනේ. මේ කෘත්‍ය ඥානයක් එන්නේ නැහැ. සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානේ තියෙන්නේ. ඒ සුතමේ ඥානේ නැතුව එයාට එන්නේ නැහනේ. දර්ශන ඥානයක් එන්නේ නැහනේ. එන්නේ. එහෙනම් අසාධනගත ධර්ම කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දේ මේ ශාසනය පවතිනවා කිව්වේ. ඉස්සලම කල්යාණ මිත්‍රයාගෙන් මේ සෝතාපන්න වෙන්නේ එයා මේක දැනගෙනනේ. බාහිර දෙයක් නැහැ කියලා කාගෙන් හරි අහගන්න එපා. එහෙම නැත්නම් එයාට ඒක තේරෙන්න එපා. ස්වයම්බු ඥාණයෙන් හරි. තේරෙනවා. එතකොට එයාට එනවනේ ඉස්සල්ලාම දැනුමක් හිතලම. එහෙම දෙයක් ඕකේ නැති බව. ඒ භාගෙට දැන් එනකොට එයාට දැනෙනවා මෙහෙම දෙයක් නැහැ කියලා. එළිය නැහැ කියලා. ඉතින් එළිය නැහැ කියලා දකිනකොට ඒක තමයි පටිසෝතේ. අනුසෝතේ නම් එළිය ඇත්ත වෙලා එළිය සැප දුක් වෙනවා කර්ම භූමියට වැටෙනවා. දෙයක් තිබ්බොත් එළිය තේනවා. එළිය තිබ්බොත් එයා රාග දේශ මොහ සිත් හට ගන්නවා. එතකොට තණ්හාව තියෙනවා, උපාදාන තියෙනවා, ජාත් තියෙනවා, ජරා මරණ ශෝක පරිදේව තියෙනවා. එහෙනම් කර්ම භූමියේ ඉන්නේ. හොඳ කරොත් හොඳ තැනක නරක කරොත් නරක තැනකයි. දෙයක් තියෙනවා, එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. එක්ක හොඳ කියලා දෙයක් තියෙනවා, නරක කියලා දෙයක් තියෙනවා. දෙයක් තියෙනවානේ එක්ක පූජා කරනවා, එක්ක පුඤ්ඤාභිසංකාර, එක්ක අපුඤ්ඤාභිසංකාර. අනේ දෙයක් තියෙන්නේ දැන් බාහිර දෙයක් තියෙනවා කියලා මේ කියන්නේ. බාහිර දෙයක් තිබ්බොත් විතරයි කර්ම භූමියක් තියෙන්නේ. ඒක ඇවිල්ලා බුදු කෙනෙක් දේශනා කරන එකක් නෙමෙයි. අබෞද්ධෝත්පාද කාලෙත් කර්ම භූමිය තමයි සේරම ඉන්නේ. ඒක මහා මායාදේවිය බුදුන් වහන්සේ උපදින්නත් කලින් පන්සිල් රකින්නේ ඒකයි. ඒක මේ රාවණ යුගෙත් අපිට බුදුන් වහන්සේ බුදු සමයට අවුරුදු 2500 කලිනුත් ඉතිහාසවල හම්බ වෙනවා. ඒක අබෝධෝත්පාද කාලෙත් මේ අමාගමකම තියෙන එකක්. ඒක බුදු කෙනෙක් දේශනා කරන එකක් නෙමෙයි. කර්ම භූමිය. එහෙම. ඒක බාහිර ඇත්ත කරගත්ත භූමිය තමයි සියලු ආගම් තියෙන්නේ. හොඳ කරොත් දිව්‍ය ලෝකේ නරක කළොත් නිවේ. ඒකෝ ආනන්දමස කල්ලාණ මිත්‍රයෙක්ගේ සොරෙන් මෙයා දැන් සුතම ඥානෙ හදාගෙන කුත් සත්‍ය ඥානෙ කුත් ඥානෙ ටික කියනවා සෝතාපන්නයි කියන තැන රූපයෙන් මිදෙන තැන අනාගාමී කියන්නේ නාමයෙන් මිදෙන තැන නාම රූප අන්ත දෙකම මිදෙන අර රාගදේශමෝ කෙලස් වෙන තැන තමයි අරහත්ත්වේ අජ්‍යත බහිද්දා කියන අන්ත දෙකෙන් මේ මිදෙන අවිද්‍යාව තියනද ආරණාන්ත දස දස සංයෝජන වෙනි අන්තේ අන්තිම එක තියනද ආරණාන්ත නෑ නෑ අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවා අවිද්‍යාව තමයි මේ දිගටම ප්‍රහීන වෙන්නේ ඒ කියන්නේ අවිද්‍යාවේ ප්‍රහීන වෙන මට්ටම් හතරක් තමයි ඔය ලෝකෝත්තර මේ සමාධි අවිද්‍යාව තමයි ප්‍රහීන අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ මේ අවිද්‍යාවට තමයි මේ අවිද්‍යාව තියෙනකන් තමයි මේ තේරම කතාව තියෙන්නේ ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව සෝතාපන්න කෙනාගේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව ශ්‍රේ වෙලා නැහැ නේ අර නෑ සම්පූර්ණයෙන්ම නෑ මොකද එයාට මේ තියෙනවනේ කාමරාග පිටික තියෙනවා එයාට කේන්ති යනවනේ එයාට කේන්ති යනවනේ එයාට අලෙන ගැටෙනේවා තියෙනවනේ එයාට මේ බාහිරින් විතරයි මිදලා තියෙන සිතේ එහෙම දෙයක් සිතේ තියෙනවනේ සම්පූර්ණයෙන්ම විද්‍යාව බවට පත් වෙලා නේ තියෙන්නේ අර එයාගේ සිහිය සිත සිත බවට පත් වෙලා නේ එයාට බාහිර ලෝකයක් නැති බව එයා දකිනවා ආ එයා බාහිරින් ලෝකේ දකින්නේ එයා සිතුවිල්ලෙන් දකින්නේ සිත තුලින් තමයි සිතුවිල්ලෙන් දකින්න එක තමයි සෝතාපන්න ස්වභාවය කියන්නේ හැබැයි ඒක අපි හැම නිකම් පොත්වලින් ඔය ලියලා තියෙන විදිය තමයි ඔය කියන්නේ සම්මුතිය තුළ තියෙන විදිය ඔය කියන්නේ ඒ වුණාට අපේ ප්‍රත්‍යක්ෂතාවය තුළ අපිට දැනෙන දේ වෙනස් වෙනස් වෙනස් අපිට දැනෙන්නේ එහෙම අපිට දැනෙන්නේ මේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීන වෙනවා කියන්නේ බාහිර දෙයක් නැති බව තමනුත් නැති බව වහින වෙනවා. තමනුත් නැති බව වහින වෙනවා. සෝතාපන්නයට. ඒක අපි අපිට දැනෙන දේ පොත්වල තමයි ওই විදිහට පටලවලා තියෙනවා මේකම. ඒක නිසා අපිට දැන් මගේ දැන් පෞද්ගලිකව අපෙන් ඇහුවා කියමු. එහෙම හරියට. පෞද්ගලික ආර්යයන් වහන්සේ ආර්යයන් වහන්සේගේ මේ අදහස කියන්න කියලා ඇහුවොත් අපි කියන්නේ අපිට අපිට අවබෝධ වුණු ධර්මයෙන් ඒක බුදුන් වහන්සේ දේශනා කරනවා. ස්වාමීනි නුඹලා බණ කියන්නේ මා කිව්වා කියාද? නැත ස්වාමීනි අප දේශනා කරන්නේ අපට අවබෝධුණු ධර්මයයි. සාදු සාදු මානෙනි. එයයි විය යුත්තේ කියනවනේ. ඒක බුදුන් වහන්සේ කලහ විවාද සූත්‍රෙත් කියනවනේ. අහුවත් පිළිගන්න එපා දැක්කත් පිළිගන්න එපා කිව්වත් පිළිගන්න එපා මා පිටක සම්පදාය පොතේ තිබ්බත් පිළිගන්න එපා මම කිව්වයි කිව්වත් කියලා කිව්වත් පිළිගන්න එපා කියනවා එහෙමයි ඒක නිසා අපිට ඒක ඒකට වැඩිය අපිට අපි කියන එක දේ ගැන අපිට අපිට අපිට තියෙනවනේ අපිට ප්‍රත්‍යක්ෂ ඥානය තුළ තියෙනවනේ අවබෝධයක්. ඔව්. ඒක අපිට කියන්න පුළුවන්. එතකොට අපිට කියන්න සිද්ධ වෙනවා. පොතෙන්තර මමෙක් නෑ කියලා අපි අපි කියන බණක අපි දේශනා කරන ධර්ම එක හොඳට බලන්න අනාගාමී භූමියෙන් එහා අරහත්ත්වේ කරාම කියනවනේ. එහෙමයි. අයියේ. ඒ ප්‍රතිප ඒ කියන්නේ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගන්න. ඔව් ප්‍රායෝගික අත්දැකීම් ලබන කෙනෙකුට පොතපත වැඩන්නේ නැහැ. නැහැ. ඔව්. ඒකද අපිට ඒ වයින් අදාළ නැහැ. අපිට තව කෙනෙක් අමාරු වැටෙන්න ඕනේ නැහැනේ. අපි පැහැදිලි කරන්නේ අපි පැහැදිලි කරන්නේ කෙලින්ම මෙතන පොතෙන්තර මමෙක් නැහැ කියනකොට දෙපැත්තෙන්ම බාහිර රාජ්‍යයට කියන අන්තිම ගිහිල්ලා. එතකොට මම කියලා කෙනෙක් නැහැ. අපි කියනවා කෙලින්ම මම මට මට මම නැති වෙන හැටි කියලා අපි ප්‍රසිද්ධියම දානවා. සිත කියලා දෙයක් නැහැ කියලා ප්‍රසිද්ධියම දානවා. ආත්මයක් නැහැ කියලා දානවා. මේක අනාත්ම ධර්මයක් කියලා දානවා. එතකොට මේවා අපි ප්‍රසිද්ධියම කියනවානේ. එතකොට මේ කියන්නේ අපිට අවබෝධුණු ධර්මයනේ. ඔව්. එතකොට අපිට ওই පොත්වල ඉතින් තියෙන ওই විදිහට කවුරු හරි කිව්වහම අපිට එතකොට නියඬව අපි ඒක ආ එහෙනම් එහෙම දරා ගන්න කියලා අර බුදුන් වහන්සේ දරා ගන්න කිව්වාගේ කියනවා. හැබැයි කවුරු හරි අපේ ධර්මය අහනකොට අපි ධර්මයේ ධර්මයේ විදිහට අපි අවබෝධ කරපු ධර්මයේ කියන්නේ. අපි පොත්වල තියෙනවා කියන්නේ නැහැ. මොකද අපිට බෑ තව කෙනෙක් අමාරුවේ වැටෙන්න අප අමාරුවේ දාන්න. අපි දන්නේ මෙයා දුක්ගටි දන්නද විප්පති දන්නද නෙය්‍ය පදපරමද අපි දන්නේ මෙයා මේ අහන මොහොතේම සමහර වෙලාවට අනාගාමි භූමියත් පහු කරලා අරහත්ත්වයටම යන්න පුළුවන්. අපි සත්‍යයට ධර්ම දේශනා කරන්න ඕනේ. මෙයා කොටු වලට මොනවත් එහෙම ගොඩවලට